ඒ ධර්ම කාරණාවල් තුලින් අපේ අරමුණ වන්නේ සංසාරයේහි සැඩපහරට හසු වෙලා තිබෙන ඉන්න ඔබත් මමත් ඒ සැඩපහරෙන් කෙසේ හෝ බේරිලා මේ සංසාරේ සුගතිය සොයාගෙන සසරින් එතර වීමේ මාර්ගයට පත්වන්නටයි අපි හැමදෙනාම සූදානම් වෙලා සිටින්නේ. ඒ සඳහායි අද දවසේදී මේ ධර්මකාරණාව තුලින් ඔබට කරුණාකාරණාවල් දැක්වීමට බලාපොරොත්තු වන්නේ. අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් විශේෂයෙන්ම අප බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක බොහොම සුවිශේෂී ධර්මකාරණාවක් සාකච්ඡා කරන්නට. අපි දන්නවා මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හරහා විකාශනය කරනු ලබන ධර්මදේශනාවන් තුළ විශාල ශ්‍රාවක පිරිසකගේ ඇල්මක් තිබෙනවා. ඒ ඇල්ම තිබෙන්නන් කවරක්වත් නිසා නොවේයි. මේ ධර්ම කාරණාවල් තුලින් ජීවිතයට වැදගත් ධර්ම කරුණු රැසක් ඔවුන්ට අවබෝධ කරගන්න පුළුවන් නිසා. එකක් තමයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනාවන් වලට මෙහි ඒ ධර්මදේශනාවල් තෝරන පින්වතුන් කිසිම වෙලාවක ආවාට ගියාට දේශනාවල් පවත්වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක දේශිකානන් වහන්සේ බලාවන අපටත් ඒ විදියයි අපට හිතු ආකාරයට දේශනාවල් පවත්වන්නට ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම මේ දේශනාවල් පිළිබඳව හොඳ අධීක්ෂණයකින් යුක්තව තමයි ඒ දේශනාවල් මේ හරහා විසිරුවා හරින්නේ ඒ නිසාම තමයි දශක ගණනාවක් පුරාවටම ශ්‍රාවක පිරිස අද ලංකාවේ කොතෙකුත් මාධ්‍ය ආයතන බිහිවිලා තිබුණත් අදටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනාවල් ශ්‍රවණය කරන්නට විශාල පිරිසක් ඇල්මක් දක්වලා තිබෙන්නේ. අපි දන්නවා ලංකාවේ බොහෝ දුෂ්කර පළාත්වල පවා ඒ කියන්නේ තාක්ෂණික අතින් ලොකු දියුණුවකටපත් නොවුණු ස්ථානයන් වල පවා අදටත් සමහර වයෝවෘද්ධ මෑණිවරු පියවරු ඉන්න ගෙවල් වල පොඩි කැසට් රේඩියෝ කියන්නේ රේඩියෝ යන්ත්‍රයක් තබාගෙන ඔවුන් ස්වදේශීය සේවයේම විකාශනය කරනු ලබන ධර්මදේශනාවල් ශ්‍රවණය කරන පිරිස් අද ලංකාවේ ඉන්නවා. එතකොට ඔවුන්ට මේ දේශනාවල් තුලින් බොහෝ ධර්මාවබෝධයක් තියන අය ඉන්නවා. මොකද නිරන්තරයෙන්ම මේ දේශනාවල් තුළින් ඔවුන්ට වැදගත් කරුණු කාරණාවල් ගණනාවක් අසන්නට ලැබෙන නිසා. ඉතින් ඒ නිසා අපි මෙහිදී කියන්න අදහස් කළේ ඒ ධර්ම දේශනාවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කිරීම තුළින් අපිට බොහෝ පින් කරගන්නට පුළුවන්. ඉතින් අද දවසේ අපි මේ ඉරිදා ධර්ම දේශනාව තුළින් ඔබට බොහොම වටිනා ධර්ම කාරණාවක් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපට මේ දේශනාව සඳහා බොහොම වැදගත් මාතෘකාවක් ලැබිලා තිබෙනවා. ඒ තමයි සම්‍යක් දෘෂ්ටිය ආර්ය මාර්ගයට නිමිත්තක් කරගන්නේ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය ආර්ය මාර්ගයට නිමිත්තක් කරගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ ඔබට ධර්මදේශනාවක් පවත්වන්නට ඒ සඳහා මේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා විශේෂයෙන්ම වැදගත් සූත්‍ර දේශනාවක් මූලික කරගෙන තිබෙනවා ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ පස්වෙනි පොතේ ඒ පස්වෙනි පොත කොටස් දෙකකින් යුක්තයි පළවෙනි පොත දෙවෙනි පොත කියලා සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ පස්වෙනි පොතේ දෙවෙනි පොතේ පහේ දෙකේ 300 වෙනි පිටුවන්කේ තිබෙනවා සුරියෝපම සූත්‍රය කියලා සූත්‍රයක්. සූත්‍රයේ නම තමයි සුරියෝපම සූත්‍රය සංයුක්ත නිකායේ පස්වෙනි පහේ දෙක පොතේ 300 වෙනි පිටුවන්කේ තමයි මේ සූත්‍ර දේශනාව තිබෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුලින් අපිට මේ මාතෘකාව ඔස්සේ බොහෝම වටින ධර්ම කරුණු රැසක් පින්නතුනි අවබෝධ කරගන්නට පුළුවන්. අපි ටිකක් බලමු මොකද්ද මේ සූත්‍රයෙන් කියන්නේ කියලා. සූර්යස්ස භික්කවේ උදයතෝ ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගං අ මහණෙනි උදේ ඒ කියන්නේ අරුණ නැගෙන වෙලාවට අරුණ අරුණෝදය නැගෙන වෙලාවට එහෙම නැත්නම් උදා වෙනකොට ඒකට මූලික වෙන්නේ හිරු. සූර්යා තමයි ඒකට මූලික වෙන්නේ. ඒව මේවකෝ භික්කවේ. ඒ වගේ මහණෙනි භික්කුණෝ චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයාය ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යදිදං සම්මාදිට්ඨි ඒ වගේ මහණෙනි චතුරාර්ය සත්‍ය ට චතුරාර්ය සත්‍ය මේ සිව් අරිහස් අරිසස් ධර්මයන් නුවණින් දැනගන්නවා නම් ඒකට පූර්වාංගම වෙන්නේ ඒකට මූලික වෙන්නේ කුමක්ද සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේක සරල අදහස කියනවා නම් උදේ උදා වෙනකොට එහෙම නැත්නම් උදෑසන කියලා හඳුන්වනකොට අරුණෝදය නැගෙනකොට සූර්යා තමයි මූලික වෙන්නේ පූර්වාංගම වෙන්නේ ඒ වගේ චතුරාර්ය සත්‍ය දැනගන්නවා නම් අවබෝධ කරගන්නවා නම් ওই චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මූලික වෙන්නේ කුමක්ද සම්මා දිට්ඨිය කවදාවත් පින්වතුනි සූර්යා නැතුව කාටවත් කියන්න පුළුවන්ද අරුණෝදය උදා වුණා කියලා? බෑ. ඒ වගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කාටද? සම්මාදිට්ඨිය නැති කෙනාට. මෙන්න මේ ධර්ම කාරණාව බුදුරජාණන් වහන්සේ තාමත් හොඳින් පැහැදිලි කරලා තියෙනවා ඊළඟට පෙන්වලා දීලා තිබෙනවා බික්කුණෝ පාටිකංකා ඉද දුක් ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානිස්සති අයන් දුක් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යථාභූතං පජානිසති තස්මාතිහ භික්කවේ ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ අයන් දුක්ඛන් නිරෝධගාමිනී පටිපදා යෝගෝ කරණීයෝ මෙන්න මෙතනදී පැහැදිලි කරලා තිබෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයම තේරුම් ගන්නට නම් මේක තේරුම් ගන්න තියෙන්නේ කොතනින්ද අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න නම් සම්මාදිට්ඨික ආර්ය මාර්ගයට ඒ ශාවකයා පැමිණිය යුතුයමයි. මෙන්න මෙතන මේ ධර්මයේ තිබෙනවා පින්වතුනි මේ යෝගෝ කරණීයෝ කියලා වචනයක්. මේ යෝගෝ කරණීයෝ කියන වචනේ අතර මේ සූත්‍ර දේශනාව පිළිබඳ අට කතාවේ ලොකු විස්තරයක් කරලා නැහැ. නමුත් මේ යෝගෝ කරණීයෝ කියන එක පිළිබඳව අට කතාවේ පොඩි විස්තරයක් කරලා තිබෙනවා. ඔය අට කතාවේ පස්වෙනි පොතේම සංයුත්ත නිකායේ පස්වෙනි පොතේම සමාධි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඔය සමාධි සූත්‍රයේ අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා මේ යෝගෝ කරණියෝ කියලා කියන්නේ මොකක්ද කියන එක. එතනදී පැහැදිලි කරනවා එත්ත යථා භූතා භූතාදි වශයෙන් කාරණච්ඡේදෝ වේදිතබ්බෝ මහණෙනි යථාභූත ඥාන ලැබීම වශයෙන් යථාභූත ඥාන ලැබීම කාරණීය වශයෙන් පිරිසිඳ දැනීම දැනගත යුතුය. ඊළඟට ඉදංච බුත්තං හෝති භික්කවේ. මහණෙනි මෙය මෙය කියන ලදි වෙයි මහණෙනි යස්මා සමාහිතෝ භික්ඛු චත්තාරි සත්‍යානි යථා භූතං පජානාති යම් හේකින් භික්ෂූනි සිත සමාධිගත වූ භික්ෂුවකට සතර සත්‍යයන් ඇතිසැටියෙන් ඇත්ත ඇතිසැටියෙන් දැනගනීද තස්මා තුම්මිහෙහිච සමාහිතේහි චතුන්නං සත්‍යානං යථා භූතං පජානනත්තාය භාගිතුරාන්සේ පෙන්වලා දෙනවා එම නිසා නුඹලා විසින් සමාධිගත සිතකින් චතුරාර්ය සත්‍ය සත්‍ය වශයෙන් යථා භූත වශයෙන් දැනගත යුතුය මෙන්න මේකෙන්ද පැහැදිලි කරලා තිබෙනවා පින්වතුනි මේ යථා භූත ඥාණය ආර්ය සත්‍ය මේ ලෝකේ දැනගන්න පුළුවන් එකම කෙනාටයි. ඒ තමයි කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. මෙන්න මේ කාරණාව මම මෙතනට මේ සූත්‍රයට අදාළ කරගත්තේ ඔබට හරියට නිකන් මෙන්න මේ සූත්‍රය කියනවා නම් ඉනි මගක උඩයි යටයි වගේ. ඉනි මගේ යට ඉඳලා උඩට ගත්තොතින් යටම තියෙන ඉනි මගේ පඩියයි අඩිය තබන කොටසයි ඉනිමගේ උඩම තබන කොටසයි හා සමානයි මේ සුරියූපම සූත්‍රය. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න කෙනා අවසාන වෙන්නේ කොහෙන්ද? චතුරාර්ය සත්‍යයෙන්. හැබැයි මේක අතර කොටසක් සාකච්ඡා කරන්න ඕන. මේ මුළු සූත්‍රයේම සාකච්ඡා කරනවා නම් පින්වතුනි මේ සූර්යෝපම සූත්‍රයෙන් මුළු භාග්‍යවතුන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ හේතුව තමයි ඔය සංයුත්ත නිකාය දැන් අපි හිතනවානේ සංයුත්ත නිකායේ ගාථාවක් දෙකක් තියෙන්නේ. එක ගාථාවයි දෙකයි තියෙන සංයුත්ත නිකායේ. ගොඩාක් වෙලාට සංයුක්ත නිකායේ දේශනාවක් ගත්තොතින් හරීම කෙටි ගාතාවක් තියෙනවා ඒක එහෙම නැත්නම් උත්තර පිළිතුරු ප්‍රශ්න ගාතාවක් තියෙනවා පිළිතුරු ගාතාවක් තියෙනවා හැබැයි පින්තුනි සංයුත්ත නිකාය පොඩි සූත්‍ර වුණාට සංයුත්ත නිකායේ දේශනා කරේ කාටද දන්නවද? උද්ගටිතඥ පුද්ගලයන්ට. අපි දන්නවනේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව තියෙන පුද්ගලයෝ වර්ග හතරක් ඉන්නවා. උද්ගටිතඥ, විපටිතඥ, නෙය්‍ය, පදපරම. එතකොට මේ උද්ගටිතඥ පුද්ගලයන්ට කියලා කියන්නේ බුදුහාමුදුරෝ ධර්මදේශනාවක් කරන ෂණයෙම ධර්ම කාරණාව අවබෝධ වෙන කෙනා. ඒතකොට එයාට වැඩි උත්සාහයක් දරන්න ඕනේ හරියට නිකන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ. අස්සජි හාමුදුරුව බණපද දෙකයිනේ කිව්වේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. ඉතින් ඔය බණපද දෙක කියන මමවත් ආහන මේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධවවත් ඇයි තාම සෝවන් වුණේ නැත්තේ? අපි උද්ගටිතඥ පුද්ගලයෝ නෙවෙයි. අපි ඤෙය්‍ය පුද්ගලියොත් නෙවෙයි අපි පදපරම පුද්ගලයන්ටත් වගේ தත්ත්වයට තමයි තින් මං හිතන්නේ අපි දාන්න වෙන්නේ. මොකද ධර්ම කාරණාව තේරුම් ගන්න අපිට ගොඩාක් අමාරුයි. ඒතර අමාරුයි කියලා මේ කතරලම දැම්මොත් මොකද වෙන්නේ? මොකක්වත් නැති වෙනවා. හැබැයි අපි කරන්න ඕන මොකද්ද? අමාරුවෙන් හරි පින්මුතුනි මේක ඉගෙන ගන්න ඕන. මම අර ඔබට හැමදාම කියන දෙයක් තියෙනවා. ඒ තමයි මේ බුදුහාඳුරන්ගේ ධර්මයේ අමාරුයි. ඒකනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරේ අධිගතෝ න්‍යායම් භික්කවේ මේක මේ බොහෝම ගැඹුරුයි, ගම්බීරෝ, දුද්දසෝ, දුරනුබෝධෝ. ඒ කියන්නේ මේක මේ ළඟින් දකින්න පුළුවන් එකක් නෙවෙයි. සැහැල්ලුවෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ගොඩාක් අමාරුවෙන් තේරුම් ගන්න ඕන ගැඹුරු දෙයක්. දැන් බලන්නකෝ අපි O level කරන කාලේ පින්වතුනි O level වලට කොච්චර මහන්සි වුණාද? අපි කොච්චර නිදි වරාගෙන පාඩම් කරාද? අපි කොච්චර පන්ති ගියාද? ඒ මොකද මේ ලෞකික විභාගයක් සමත් කරගන්නේ ඔච්චර මහන්සි වුණේ. නේ? දැන් මට මතකයි අපේ එක්තරා මිත්‍රයෙක් අමීට අවුරුදු කිහිපයකට කලින් ඒ මිත්‍රයා අපේ ගිහි මිත්‍රයෙක් එතුමා කොරියන් රටකට ගියා. කොරියන් රටට යනකොට ඒ කොරියාවේ යන අයදුම් පත්‍රය ලබා ගන්න විභාගයට පෙනී සිටීමේ අයදුම් පත්‍රය ලබා දෙන්නේ සීමිත පිරිසකටයි. ඉතින් මට මතකයි ඒ මිත්‍රයා මීට අවුරුදු කීපයකට කලින් එතුමා ගියේ කොරියන් රටට ඒ අයදුම් පත්‍රය ලබා ගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ළඟ මාතර ඒ ශාඛාව ළඟ හෙට උදේට ගන්න තියෙන අයදුම් පත්‍රේ ගන්න අද හවස 5 ඉඳලා හිටියා. හවස 5 ඉඳලා කාපට් ගෙන පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් දාගෙන බිම මේ මහපාරේ බිම වාඩි වෙලා හිටියා හෙට උදේ 9ට අරින ඔෆිස් එකෙන් ගන්න අයිදුම් පත්‍ර ගන්නේ මොකද ඒක දෙන්නේ සීමිත පිරිසකටයි ඉතින් බලන්නකෝ මට දැන් කල්පනා වුණේ ඒ මිත්‍රයා ඔය අයදුම් පත්‍රේ ලබා ගන්න කොච්චර මහන්සි වුණාද මං කියන්නේ මිල්ලා. මම උදාහරණයකට ගත්තේ ලෞකික ජීවිතයේ දෙය සාර්ථක කරගන්න අපි කොච්චර උනන්දු වෙනවද? නේ? අපි හම්බ කරන්න කොච්චර උනන්දු වෙනවද? හැබැයි ඔය තියෙන උනන්දුවේ මං කියන්නේ දාස් 1000න් එකක්වත් තියනවද බලන්නකො නිවන් දකින්නේ? දැන් අද බලන්නකෝ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න කී දෙනාද සමහරලාට ලංකාවේම ඉන්නේ. නෑ ඇත්තටම ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනාවල් ශ්‍රවණය කරන අය ශ්‍රාවකයෝ තා විශාලයි. බොහෝ දෙනෙක් ශ්‍රවණය කරනවා. නමුත් ඔය අතර ශ්‍රවණය නොකරන කී දෙනෙක් ඉන්නවද වැඩ කර කර ඉන්න කී දෙනෙක් ඉන්නවද? හැබැයි ඔබ දන්නවද? ඔය මේ මේ ප්‍රේතවත්වයේ තිබෙනවා හරි ලස්සන ගාතාවක්. ඒ പ്രേතවත්වයේ තිබෙන ගාථාවේ පැහැදිලි කරලා තිබෙනවා අපි ඔක්කොම පින්වුතුනි මීට පෙර ආත්මවල වල නිරේවල් වලනේ හිටියේ. ඔය නිරේවල් වල ඉඳලා ගොඩට එනකොට මොකක් කියාගෙන දන්නවද ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අපේ බුදුහාඳුර දේශනා කරේ අපේ මහගෙදර කොහෙද නිරය? නිරේ තමයි අපේ මහගෙදර. නිරේ ඉඳලා ගොඩට එනකොට අපි මොකක් කියාගෙනද දන්නවද ඇවිල්ලා තියෙන්නේ. සෝහං නෝන ඊතෝ ගන්්වා ඒ මම මේ කියන නිරේන් ගිහිලා දැන් නිරේ යන දවසට පින්වත්නි දන්නවලු අපි දැන් අපි නිරෙන් ගොඩ වෙන දවසට දන්නවලු අපි දැන් හිරෙන් නිදහස් වෙනවා නම් හිරෙන් නිදහස් වෙන දවස දන්නවනේ ඒ වගේ නිරේන සත්‍යය දන්නවලු දැන් ඔන්න මගේ දැන් ආයු කාලය ඉවර වෙගෙන යන්නේ දැන් මං ඔන්න නිරෙන් ගොඩ එන්න ළඟයි කියන්නේ මේ අවුරුදු ගාණක් අවුරුදු බිලියන ගාණක් ඉඳලා මේ හිතන්නේ හිතලා හිතනවා දැන් ඔන්න මම නිරෙන් ගොඩ එන්න ළඟයි ලං වෙනකොට එයා හිතනවලු මෙන්න මෙහෙම. සෝහං නෝනිතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසී. මෙතනින් මම මැරෙලා ගිහිල්ලා මනුෂ්‍ය ආත්මයක උපදිනවා. මනුෂ්‍ය යෝනියක ඉපදිලා වදඤ්ඤු සීල සම්පන්නෝ. මම පුළුවන් තරම් සිල් රකින්නවලු. පුළුවන් තරම් දන් දෙනවලු. පුළුවන් තරම් බොහෝ කුසල කර්ම කරනවා කියාගෙනලු ඔය නිරේන් ගොඩ එනකොට ගොඩ එන කෙනා manuss ලෝකෙට ආවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම පින්වතුනි නිරේයිද එළියට එනවා නම් ඕක කියාගෙනලු වෙන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ආවෝ අපිට දැන් ආවේ මොකටද කියලා අපිට මතක නැහැ. අපි ඉතින් දැන් කුසල කරන එක වෙන පැත්තකින් තියලා බණ අහනේව පැත්තකින් තියලා සිල් රකින්නේව පැත්තකින් තියලා දැන් අපි මොනවද කරන්නේ? දැන් අපි ළමයි හදනවා ළමයිගේ ළමයි බලනවානේ රස්සාවල් කරනවා ඔය විනෝද ගමන් යනවා ඕවා කර කර ඉන්නවා මිසා දැන් අපිට ආපු එක මතක නැහැ ආයෙමත් මැරලා ගිහලා ආයෙමත් නිරේට ගිහලා ආයෙමත් දුක් විඳලා ආයෙමත් ගොඩ එන දවසට ওই ටික කියාගෙන ගොඩට එන්නේ මං කියන්නේ පින්වතුනි මේවා මේ කේන්ති ගන්න නෙවෙයි කියන්නේ මේවා මේ කියන්නේ අපිට යමක් හිතන්න අපිට යම් කාරණාවක් අවබෝධ කරගෙන ඇත්තටම මම කියන්නේ මේ නිවන් දකින්න දරන උත්සාහය අපේ හරි අඩුයි අපේ හරි මදි මෙන්න මෙතන බින්වතුනි මම මේ ධර්ම කාරණාට පොඩි ප්‍රවේශයක් ලබා ගත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සම්‍යක් දෘෂ්ටික ප්‍රතිපදාව තමයි පින්වතුනි හැම දෙයකටම මූලික වෙන්නේ. මොකද්ද මේ සම්‍යක් දෘෂ්ටිකත්වය කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ යම්කිසි දෙයක් තියනවා නම් යම්කිසි ක්‍රියාවක් හෝ යම්කිසි වචනයක් හෝ යම්කිසි කාර්යභාරයක් හෝ මේ ලෝකේ යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ තියෙන සෑම දෙයකම පින්වතුනි මම දකින විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨියයි මිත්‍යා දිට්ඨියයි. මිත්‍යා දෘෂ්ටියයි සම්මිය දෘෂ්ටියයි කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ ඒ තියෙන එක අපි දැන් උදාහරණයක් ගමුකෝ. අපි නිදාගන්න එක. නිදාගන්න එකේ තියෙනවා පින්වතුනි සම්‍යද්දෘෂ්ටික නිදා ගැනීම මිත්‍යා දෘෂ්ටික නිදා ගැනීම. සම්‍යද්දෘෂ්ටික නිදා ගැනීමයි මිත්‍යා දෘෂ්ටික නිදා ගැනීමයි කියලා නිදා ගැනීමේ අංග දෙකක් තිබෙනවා. කණ එකෙත් තිබෙනවා ආහාර ගන්න එකෙත් සම්‍යද්දෘෂ්ටිකව ආහාර ගැනීමයි මිත්‍යා දෘෂ්ටිකව ආහාර ගැනීමයි කියලා ආහාර ගැනීමෙත් කොටස් දෙකක් තියෙනවා. පින්තුනි මේ ලෝකේ අපි යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරන සෑම දෙයක් තුලම පින්තුනි ඔය කියන කාරණාවල් දෙකෙන් යුක්තයි. දැන් නිදාගන්න එකේ මම ඔබට කිව්වා සම්‍යද්දෘෂ්ටික නිදා ගැනීමයි මිත්‍යාදෘෂ්ටික නිදා ගැනීමයි කියලා නිදා ගැනීමේ කොටස් දෙකක් තිබෙනවා. දැන් කොහොමද පින්වතුනි අපිට කියන්න මට කියන්න පුළුවන් ද සම්්‍යද්දෘෂ්ටිකව නිදාගන්නේ මෙහෙමයි මිත්‍යා දෘෂ්ටිකව නිදාගන්නේ මෙහෙමයි කියලා මට කියන්න බෑ. මට කියන්න බැරි කමන්නේ මට පුළුවන්. ඒ මම කියන්නේ මොකද්ද? මගේ කෙලෙස් සිටි. තව කෙනෙක් කිව්වොත් මම අහනවා තව කෙනෙක්ගෙන් නිදාගන්නේ කොහොමද හරියට? එයා කියනවා එයාගේ කෙලෙස් සිටි. තව කෙනෙක්ගෙන් ඇහුවොත් තහ දෙනෙක්ගෙන් ඇහුවොත් නිදාගන්නේ කොහොමද කියලා ඒ 10 දෙනාම කියන්නේ අදහස් 10ක්. එතකොට පින්වත්නි නිදා ගැනීමේ සත්‍ය කියන්නේ සම්‍යද්දෘෂ්ටික නිදා ගැනීම කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තිබෙන මට කියන්න පින්වත්නි මේ ලෝකයේ තිබෙන සත්‍ය යම්කිසි දෙයක් සම්බන්ධව සත්‍යයක් තියෙනනම් ඒ සත්‍ය තුන හතරද නෑ සත්‍යයක් වුණොත් සත්‍ය එකයි ඒක දෙක තුනක් වෙන්න බෑ හතරක් පහක් වෙන්න බෑ. සත්‍ය නම් සත්‍ය එකයි. එක කීපයක් වෙන්න බෑ. දැන් ඔන්න මම පොඩි උදාහරණයක් ගන්නම්කෝ. අපි හිතමු ඔන්න යම්කිසි ආකාරයකට ගලක් තිබෙනවා. යම්කිසි තැනක. මේ ගල පිළිබඳව අපි හිතමු 10 දෙනෙකුට විතර කියනවා අදහස් ප්‍රකාශ කරන්න. ඔන්න එක්කෙනෙක් අදහසක් ප්‍රකාශ කරන ගල සම්බන්ධයෙන්. එයා කියනවා අපි හිතමු එයා මේ පොළොව පිළිබඳව දන්න විද්‍යාඥයෙක් කියලා. එයා කියනවා ගලේ තිබෙන විද්‍යාත්මක භාවය. ඊළඟට කැටයම් කරන කෙනෙක් මේ ගල දිහා බැලුවා. එයා කියනවා මේ ගල මෙන්න මෙහෙම කරලා මේ වගේ කලාත්මක නිර්මාණයක් කරන්න පුළුවන්. අපි හිතමුකෝ ගල සම්බන්ධයෙන් යම්කිසි වෙන කෙනෙක් අදහසක් ප්‍රකාශ කරොත් එයා අදහස ප්‍රකාශ කරන්නේ එයාගේ විදියට. දහ දිනක් ගත්තොත් ගල සම්බන්ධව දහ දිනක් කියාවේ අදහස් 10ක්. හැබැයි ගල සම්බන්ධව කෙලෙස් ප්‍රහීන කරපු ආර්යයන් වහන්සේ නමක ගියහුවොත් උන්වහන්සේලා කියන්නේ ඔක්කොම එකයි. ලෝතර බුදුරජාන් වහන්සේ තමයි ඒ එක මොකද්ද කියලා හරියට දේශනා කරපු කෙනා. එහෙනම් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ පින්උතරි යම් කිසි දෙයක් පිළිබඳව තිබෙනවා නම් සත්‍යයක්. ඒ සත්‍ය එකයි. ඒක දෙක තුනක් වෙන්න බෑ. දැන් අද කාලේ වෙලා තියෙන්නේ ඕනෑම කාරණාව සම්බන්ධව ගත්තොතින් ඒ කාරණාව සම්බන්ධ කීපයක් අදහස් කීපයක් තමයි පින්උතුනි සමාජගත වෙන්නේ. නේ? දැන් අද කාලේ නිවන් දකින්න කුණත් බලන්න. සමහර අය කියන නිවන් දකින්න මෙන්න මේව කරන්න ඕන. ඉතින් සමහර අය කියනවා නිවන් දකින්න මෙන්න මේව වඩන්න ඒව වඩනවා. අනිත් තව කට්ටියක් කියනවා මෙහෙම කරන්න එහෙම කරනවා. එතකොට පින්නොතුනි එක එක්කෙනා එක එක විදිහට කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. අවසානයේදී කරගත්තු දේකුත් නැහැ. දැන් ඔන්න මරණාසන්න වෙලා ඉන්නේ. දැන් මේ පුද්ගලයාට දැන් එතනින් යහපැත්තට නිර්වාණ මාර්ගයට යන්න මාර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. එයා එතනින් අතරමං වෙලා ඉන්නේ. ඒ අතරමං භාවයේ එතනින් එයාට මුදව ගන්නට එයාට ක්‍රමවේදයක් නැහැ. දැන් මම අර කියන්නේ කියන්නේ නිදා ගැනීම සම්බන්ධයෙන් සම්‍යක් දෘෂ්ටිකත්වයේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ කොතනද? දැන් සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ 92 වෙනි පිටුවේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය දේශනා කරනවා ඒහිත්වම් බික්කු జాగරියන් අනුයුක්තෝ විහරාහි. කියන්නේ ඒ මහන නිදා ගැනීම මෙන්න මේ විදියට කරන්නට ඕන. කොහොමද ඒ පුත් මේ මේ මේ භික්ෂුව රෑ 10ට නිදියගෙන උදේ 2ට අවදි වෙන්න ඕන. නිදා ගන්නකොට දකුණු ඇලේ නිදා ගන්නට ඕන. ඊළඟට නිදා ගන්න වෙලාවේදී ඊළඟ දවසේ අවදි වෙන ඒ සංඥාව මෙනෙහි කරලා තමයි පින්වතුනි අවදි නිදා ගන්නට ඕන උත්තාන සංඥාව. ඊට පස්සේදී මොකද? ඒ දෙකට නිදා අවදි වෙනවා කියලා නිදාගත්තොත් දෙකටම අවදි වෙනවා. අන්න නිදා ගැනීමේ සම්‍යක් දෘෂ්ටිය. ඊළඟට කනබොණේකෙත් තියෙන සම්‍යක් දෘෂ්ටිය. කනබොණේකේ තිබෙන සම්මාදිට්ඨිය මොකද්ද? නේවද වාය නමදාය නමණ්ඩනාය නවිභෝසනාය යාව දේව හිමස්ස කායස තිතියා යාපනාය විහිංසූපරතියා මෙන්න මේක තමයි කෑමේ සම්මදෘෂ්ටිය. මේ ලෝකේ හැම එකකම තිබෙනවා පින්වතුනි සම්මදෘෂ්ටිය. හැම ධර්මයකම දැන් අපි දැන් මං කියන්නේ පින්වතුනි අද ලංකාවේ ඔය කොයි විදියකට ගත්තත් ගොඩා දිනෙක පින්වතුනි මේ ධර්මයේ මේ මේ විදියට විස්තර කරනවා කියලා කිව්වත් Tamanට සම්‍යක් දෘෂ්ටිකත්වයේ මොකද්ද කියන එක පින්වතුනි හරියාකාර අවබෝධයක් නැහැ. අඩුම තරමේ මම ලංකාවේ ගොඩක් අයගෙන් අහන්නේ තමන් වන්දනා කිරීමේ පිළිවෙල පිළිබඳව පින්වතුනි සම්‍යක් දෘෂ්ටියක් තියනවද බලන්නකෝ. වන්දනා කිරීම පිළිබඳව. අපි ඉස්සර වෙලාම වඳින්නේ කාටද කියන මේ සම්‍යක් දෘෂ්ටි අපි දන්නවද? ඒකත් නැහැ. අපි බලන්නකෝ සමහර වෙලාවට සමහර තැනකට ගිහිල්ලා ඉස්සර වෙලාම වඳින්න ඕන එතන බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවනම් බුදුහාමුදුරුවන්ට. පල්ලවෙනියට වඳින්න ඕන කාටද බුදුහාමුදුරුවන්ට. ඊළඟට තමයි හාමුදුරුවන්ට වඳින්න ඕන. ඊළඟට වඳින විදිය ඒ වඳින විදිය තිබෙනවා සම්‍යක් දෘෂ්ටියක්. මොකද්ද වඳින විදියේ තියෙන සම්‍යක් දෘෂ්ටිය? වඳින විදියේ තියෙන සම්‍යක් දෘෂ්ටිය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පසඟ පිහිටුවලා වන්දනාව කරන්නට ඕන. අංග පහක් බිමි ස්පර්ශ වෙන්න ඕන. ඒ පසඟ පිහිටුවලා තමයි පින්වතුනි වන්දනාව කළ යුත්තේ. ඒ පසඟ පිහිටුවලා වන්දනාවක් අපිට කරගන්න බැරි නම් ඒක පින්වතුනි සම්‍යක් දෘෂ්ටිකාරී මාර්ගයක් වෙන්නේ නැහැ. මොකද මිත්‍යා දෘෂ්ටිකාරී මාර්ග තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අද කාලේ ගොඩක් අය මිනිමේ මිත්‍යා දෘෂ්ටික මාර්ග ඔස්සේ වද දැන් මේ මේ කියන කාරණාවල් සියල්ලක්ම ධර්මයේ තිබෙනවා. දැන් ඔය විනය මේ විනයාලංකාර ටීකාවේ පැහැදිලි කරලා තිබෙනවා පින්වතුනි වන්දනා කරනකොට න ඒකේන හත්තේන චීවර කන්නජු පනාදි මත්තේන වන්දිතබ්බා ඒ කියන්නේ දැන් අර සමහර අය වඳිනවා මේ එක අතක් පාදයේ දැන් අර Hindu වඳින්නේ. Hindu අය වඳිනවා වගේ එක හතක් පාදයට තියලා නලලා අල්ලලා වඳිනවා. ඒක මිත්‍යා දෘෂ්ටික වන්දනාවක්. ඊළඟට තවත් අය ඉන්නවා පින්වතුනි මේ න හත්තතල පකාසන මත්තේ නේව න හත්ත මුත්‍ති පකාසනාදි නාව වා වන්දිතබ්බා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා ඔය මේ Tamange අත්ල ඒ කියන්නේ මේ අල්ලවල් ඒ වන්දනාව ලබන කෙනාගේ පැත්තට හරවනවා. හරියට අර Hindu අය වන්දනා කරද්දී තියෙන ක්‍රමය. ආන ඒ විදිහට කරනවා. ඒකත් මිත්‍යා දෘෂ්ටික ක්‍රමයක්. හරියට සම්මාදිට්ඨිකව වන්දනා කරනවා නම් කොහොමද වන්දනා කරන්න ඕන? කරපුට සංඝාතන්. අත් දෙක තබා ගන්න ඕන කොහොමද? බොකුටු වෙන්නේ. මේ අත් දෙක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම බොකුටු වෙන්න. ඒ කියන්නේ හරියට නිකන් අර දැන් මේක මේ ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා ගොඩක් දෙනකොට කරනකොට පේන්නේ නැහනේ. නමුත් අත් දෙක හරියට තියාගන්න ඕන අත්ල ඇතුලේ බෝලයක් තියාගෙන ඉන්නවනම් බොකුටු වෙලා අර අපි නයිපෙනේ පෙන්වන්නේ අතින් ආන් ඒ වගේ පින්වතුනි අත් දෙක තබාගෙන තමයි වන්දනා කරන්න ඕන. ඒකට තමයි නිවැරදි සම්මාදිට්ඨි වන්දනාව කියලා කියන්නේ. ඉතින් බලන්න පින්නතුනි මම ලංකාවේ ඔහොම වඳින ඉතාමත් මතලොස්සයි දැකලා තියෙන්නේ. ඊළඟට වඳින්නේ කාටද කියන එක දැන්න ඉතාමත් මතලොස්සයි දැනගෙන තියෙන්නේ. දැකලා තියෙන්නේ. අපි දන් දෙනකොට දන් දෙන්නේ සම්මාදිට්ඨිකත්වයේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි සිල් ගන්නකොට සිල් ගැනීමේ සම්මාදිට්ඨිකත්වය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි බණ අහනකොට බණ අහන්නේ සම්මාදිට්ඨිකත්වය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ධර්ම දේශනාවල් ශ්‍රවණය කරනකොට ඒ ධර්ම දේශනාවල් ශ්‍රවණය කරද්දී පවා පින්වතුනි සම්මාදිට්ඨිකත්වයක් තිබෙනවා. නැත්තම් අපිට මේ වෙනකොට පින්වතුනි බලන්නකෝ අපි දැන් මේ ඔය ඇත්ත නිකමට හිතන්නකෝ දැන් මේ වෙනකොට ධර්ම දේශනා කීයක් විතර අහලා ඇද්ද දැන්? අටුම තරමි 1000ක් 2000ක් 5000ක් විතර බණ අහලා ඇතිනේ. මෙච්චර කාලයක් බණ අහලා. එතකොට මෙච්චර කාලයක් පින්වතුනි මේ බණ අහලා මං අහන්නේ ඇයි තාම සෝවන් වෙන්නවත් බැරි වුනේ අපිට? මොකද්ද හේතුව? මේ බණවල තිබෙන අඩුපාඩුවක්ද? නෑ. වෙලා තියෙන්නේ මොකද්ද? අපි මේ එකක්වත් සම්මාදිට්ඨික පැත්තට යොමු කරගෙන නෙමෙයි බණ අහන්නේ. ඒ සම්‍යක් දෘෂ්ටික මාර්ගයේ ඉඳගෙන නෙවෙයි අපි මේ ගමන් මාර්ගේ යන්නේ. මෙච්චර කාලයක් බණ අහලා මෙච්චර කාලයක් මේ මේ ධර්ම මාර්ගයේ ආවයි කියලා කියලා අපිට තාම සෝවන්වත් වෙන්න බැරි වුණේ ඇයි කියලා පින්වත්නි අපි පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්නට ඕනේ. ඒ බලද්දි Tamanටම තේරෙවි Tamanට කොතනද වැරදුනේ වැරදුනේ එකතැනයි සම්මාදිට්ඨික මාර්ගේ නෙවෙයි අපි ආවේ එතකොට බුදුහාමුදුරුව සම්බන්ධව අපිට තියෙනවා සම්‍යක් දෘෂ්ටික සද්ධාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වගේ කෙනෙක් උන්වහන්සේ කියන්නේ මේ වගේ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. දැන් අද කාලේ බලන්න බුදුහාමුදුරුව සම්බන්ධ මොනවා හරි දෙයක් ප්‍රකාශ කරපු ගමන් ඒක එක හෙලාම පින්වුතුනි පිළි අරගෙන බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරන සමාජයකටද දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් බලන්නකෝ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් තියාගන්න හරියට මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඒක නිකන් අර නාම මාත්‍රිකව තමයි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්නේ. එහෙම නාම මාත්‍රික බුද්ධ පූජාව තිබිලා පින්වුතුනි කාවද මේ රවට්ටන්නේ? එහෙම කරන්න උත්සාහ කරන තැන්වලවත් පින්වතුනි සමහර වෙලාවට කරන්න දෙන්නේ නැහැ. දැන් සමහර තැන්වල දැන් ඔය අපි ධර්මදේශනාවල් පවත්වලා ගොඩාක් අය මේ හරියට බුද්ධ පූජා කරන විදි පින්වතුනි මිනිස්සු තේරුම් අරගෙන තිබෙනවා. එතකොට මම අර ගොඩාක් වෙලාවට කියනවා Tamange ගෙදර දැන් සමහර ගෙවල්වල මේ බොහොම පොඩි අර මේ යෝගට් කප් එකක් තරම් පුංචි කෝප් වලට එළවලු තියෙනවා ඊළඟට ඊට වඩා පොඩ්ඩක් ලොකෝ වාජනයකට පීරිසයක් වගේ වාජනයකට බත් ටිකක් තියෙනවා අර මේ සතෙකුට දෙන්නා හා සමාන ප්‍රමාණයක් තමයි තියන්නේ ඊට පස්සේ හිඟන්නේකට වගේ දෙන විදියට තමයි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්නේ ගොඩක් අය කියන චෝදනාව තමයි හාමුදුරනේ අපිට ඉඩ නෑනේ කියලා gedara ඉතින් මම කියන්නේ gedare ඉඩ නැත්තම් ඉතින් මිනිසුන්ටත් ඉන්න බැරි වෙන්න eBay. ඔන්න සෙල්ලංගියක් නම් කමක් නැහැ. ඉඩ නැත්තේ නෑ. ඉඩ හදාගන්න බුදුහාමුදුරගෙන සද්ධාවනෙත් එකමයි තියෙන්නේ. Tamange gedara ඉඩක් හදාගන්න බුදුහාමුදුරුව වෙනුවෙන් ශ්‍රද්ධාවනෙත් එකමයි පින්වත්නි තිබෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව හරියට තබාගෙන බුදුරජාණන් වහන්සේට මම කියන්නේ බොරුවට අරම කරනවට වඩා උදේට එක කිරි වීදුරුවක් හරියට පූජා කරන්න ශ්‍රද්ධාවෙන් මගේ බුදුරජාණන් වහන්සේට මම පානය කරන්න මේ කිරි වීදුරුව පූජා කරනවා කියලා පූජා කරන ඒක උස වීදුරුවක් උස කිව්වොත් උසම වෙන්න ඕන අඟල් 8ක් 10ක් 6ක් 8ක් විතර උස වීදුරුවක පින්වතුනි පූජා කරන්න මේ බුදුරජාණන් වහන්සේට කිරි වීදුරුවක් හොඳට හදලා ඊළඟට හවසට මොනවා හරි දැන් පළතුරු වර්ග ඕන තරම් කඩේ තියෙනවනේ සාමාන්‍යයෙන් පළතුරු ගෙඩියක් රුපියල් 10යි 15යි මොනවා හරි ඔය මේ අලිගට peer ගෙඩියක්, දියුල් ගෙඩියක් රුපියල් 10යි 15යි. ඔය ගෙඩියක් හදලාවිල් හදලා හොඳට බ්ලෙන්ඩර් කරලා ඊළඟට මේ ඒකේ කෑලි නැති වෙන විදිහට හොඳට පෙරලා බුදුහාමුදුරන්ට පූජා කරන්න බැරිද පින්වත්නි අපිට? එහෙම බුද්ධ පූජාව හරියට කෙනෙක් එක දවසක් තිවුවොතින් ඒ කෙනාට ආත්ම කීයකට යනකම් ඒ ආනිසංස ලබන්න පුළුවන්ද බලන්න. එතකොට වෙලා තියෙන බලන්නේ ඒක සම්බන්ධ සම්‍යක් දෘෂ්ටියක් අපිට නැහැනේ. ධර්මයේ සම්බන්ධ සම්‍යක් දෘෂ්ටියක් නැහැනේ. දැන් සමහර වෙලාවට මම දැන් ඔය දේශනාවල් පවත්වද්දී සූත්‍ර කියනවා, පොත කියනවා, පිටු අංක පවා කියනවා. එතන සමහර අය ඉන්නවා මේ ඔක්කොම ලියාගෙන එහෙම අවබෝධයෙන් ගමන යන අය ඉන්නවා සමාජයේ. නමුත් ඒ අතර දැන් ඔය සූත්‍රවල පිටු අංකත් කියනවනේ. ඊළඟට එහෙම කියලා තියෙද්දි ඒ කියන කාරණාව ගැන සැකයි. ඒක ගිහිල්ලා අහනවා තව හාමුදුරුව කෙනෙක්. ඇත්තට මම කැරි කැමති හාමුදුරුවන්ගෙන් අහන එක. මොනවා හරි කාරණාවක් කිව්වොත් ඒක හාමුදුරුවරුන්ගෙන් අහන එක හරීම කැමති මොකද හේතුව ඒක ඒ ඒ කාරණාව තව ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්න. හැබැයි අහන යහන්නේ පින්වතුනි අර පිටුවංක මුකුත් කියන්නේ නැහැ. නිකාං ගිහිලා අන මෙනි මෙහිම හාමුදුරනේ අද ගුවන් විදුලිය බණක් කියද්දි මෙනි මෙහිම එකක් කිව්ව හාමුදුරනේ ඒක ඇත්තද? සමහරලාට ওই හාමුදුරුවෝ ත්‍රිපිටකය කියවපු නැති හාමුදුරුවෝ කෙනෙක් වුණා. අනිත් පැත්තට මොකද කරන්නේ? ඒ හාමුදුරන්ටත් පිළිගන්න බැරි කාරණාවක් වුණොත් ඒ හාමුදුරුවෝ දොස් කියන්න පුළුවන්. මෙත් දවසකදී එක්තරා ස්වාමින් වහන්සේ නමක් මම මේ දේශනාවකදී කියන කියන කාරණාවක් ඇහුවා. ඒ ඒ හාමුදුරුවන්ගෙන් මේ එක්තරා තරුණයෙක් ඇවිල්ලා ඇහුවලු ලක්කන සංයුක්තේ මේ ලක්කන මේ සූත්‍රයේ තිබෙනවා මේ බුදුහාමුදුරුවන් ගැන දේශනාවක් ඒ කියන්නේ දැත්තරම ලක්කන සූත්‍රයේ තිබෙනවා බුදුරජාන් වහන්සේගේ දිවෙහි තිබෙන ප්‍රමාණය. උන්වහන්සේගේ දිවෙන් මේ මූණ වසා ගන්න පුළුවන් ප්‍රමාණය දිවක් තියෙනවලු. ඉතින් ඒ හාමුදුරන්ගේ තරුණෙක් අහලා තියෙනවා හාමුදුරනේ බුදුහාමුදුරන්ට මේ වගේ ලොකු දිවක් තියෙනවද? එහෙම කියලා අහලා තියෙනවා. ඉතින් ඒ හාමුදුරේ තරුණයට උත්තර දීලා තිබෙනවා එහෙම දිවක් නෑ ඔය පොත්වල ඒ කාලේ ලියපු අය සද්ධාවෙන් ලියපුවලු. ඒතර බලද්දි මේ පොත්වල ලියලා තියෙන්නේ බොරු. හැබැයි බොරු කිය කිය කිය කියා ඒ පොත්වල තියෙන සමහර කරුණුම කියනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ පොත්වල තියෙන දේවල් බොරු නම් ඉතින් මුළු පොත් ටික ඔක්කොම පින්වතුනි පැත්තකට දාන්න එපේ. ඉතින් ටිකක් හරි ටිකක් ඇත්ත ටිකක් බොරුයි කියලා මේ වර්ග කරන්නේ මොකටද අපි? ඔක්කොම බොරු නම් ඔක්කොම අපි පැත්තකට දාන්න ඕන. ඒ නිසා මම කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන තියෙන සද්ධාව සම්‍යක් දෘෂ්ටික සද්ධාාවක් වෙන්නට ඕනේ. ධර්ම රත්නයේ ගැන තියෙන ශ්‍රද්ධාව ත්‍රිපිටකයෙන් අට කතාවේ යම් කිසි කාරණාවක් කිව්වොත් ඒ කියන කාරණාව හරියාකාර දැනගන්න පුළුවන් ශ්‍රද්ධාවක් අපිට තියෙන්නට ඕන. ඒක වෙනස් වෙන්නම බෑ. අපේ තියෙන අදහසට වඩා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තටම ගියපු කාරණාවක් වෙන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ. අන්න ඒ කාරණාව පින්වතුනි පිළිගන්න තරම් අපි අනතිමානී වෙන්නට ඕන අවංක වෙන්නට ඕන එතකොට තමයි මේ ධර්මයේ හරියට ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙන්නේ හොඳට මතක තියාගන්න මේ ලෝකේ හරි දේ මේක වැරදි දේ මේක කියලා කවදාවත් පින්වතුනි අපේ ප්‍රඥාවල් වලින් අපට තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ අපි හැම දෙයක්ම තීරණය කරගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේගේ ඥාණයෙන් ඉතින් ධර්මය බණක් අහන්න ගියාම පින්වුතුනි අපිට බලන්නකො සම්මිය දෘෂ්ටික මාර්ගයක් තියෙනවද? දැන් අද කාලේ බලන්නකො මිනිසුන්ට මේ පැයක් හරියට එක දිගට බණක් අහන්න බෑනේ. පින්වුතුනි මම කියන්නේ මේ ලංකාවේ මිනිසුන්ට පැය දෙකක් Tamange වෙලාවෙන් බණට වෙන් කරන්න බැරි අය, පැය දෙකක් අත්හරින්න බැරි අය පින්වුතුනි කොහොමද නිවන් දකින්නේ? තමන්ගේ වෙලාවෙන් පැය දෙකක් ධර්මයට අත්හරින්න බැරි නම් නේ හැබැයි පැය දෙකක් ලෞකික දේවල් වෙනුවෙන් නම් අත්හරින්න පුළුවන් නේ චිත්‍රපටි බලන්න පැය දෙකමාරක් අත්හරින්න පුළුවන් කතාවක් බලන්න පැය තුනමාරක් අත්හරින්න පුළුවන් එතකොට සසරින් එතර වෙන්න පැය දෙකක් අත්හරින්න බැරි අය එනවා නිවන් දකින්න මං ඉතින් ඇත්තට මට මේ මිනිස්සු ගැන හරි කනගාටුවක් තියෙන්නේ පව් මේ මිනිස්සු. ඒ හාමුදුරුව ගැනත් මට හරි කනගාටුයි. ඇයි? ඒ හාමුදුරුවත් ඉතින් හැදිලා තියෙන අර මිනිසුන්ට ඕන විදියටනේ. හැබැයි ඉතින් මේ මිනිසුන්ටම ගැළපෙන හාමුදුරුවෝ නමක් මන්නම් කියන්නේ. ඇයි? මිනිසුන්ට බයේ තමයි හාමුදුරු බණ කියවන්නේ. මම කියන්නේ එහෙම වෙන්න ඕනේ මට ගොඩක් ওই චෝදනාව තියෙනවා. වෙලාව වැඩි, පැය කහමාරකට පැය පැය දෙකක් මොකක් බණ කියන්නද? පැය දෙකක ඉන්නේ පැයෙන් බණ කියන්න ඉවර කරන්න පුළුවන්. ඉතින් පැයේ බණ කියවලා මෙච්චර කල් ගියා නම් ඉතින් මේ වෙනකොට රහතන් වහන්සේලා වැහි වහින්න ඕනේ මේ ලංකාවේ. වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඒක සම්බන්ධවවත් අඩුම තරමේ සම්‍යක් දෘෂ්ටියක් නැහැ. අනිත් එක බලන්නකො පින්වතුනි අපි සිල් ගන්න එකේ සම්‍යක් දෘෂ්ටියක් තියෙනවද? සිල් ගන්න එකේ සම්‍යක් දෘෂ්ටියක් නැහැ. නේ? දැන් බලන්නකො ලංකාවේ මිනිස්සු පොයේ දවසකට මුළු මාසෙම එක දවසයි සිල් ගන්නෙ. ඒ සිල් ගන්නෙ එන්නේ කීයටද? උදේ 6ට. යන්නේ කීයටද? හවස 5ට. මොන බුදුහාමුදුරද මොන ධර්මයේද පින්වතුනි කියලා තියෙන්නේ දවසෙන් භාගයක් සිල් ගන්න කියලා? බුදුහාමුදුරුවෝ මේ අර්ධ උපෝසතය වර්ණනා කරලා නැහැ. මේ භාගයක් දවසෙන් භාගයක් සිල් ගන්න එක වර්ණනා කරලා නැහැ. පින්වතුනි, ඒ ඒකවත් අපිට සම්‍යක් දෘෂ්ටිවක දෘෂ්ටිකව නෙමෙයි අපි කරන්නේ. අපි දැන් දාන දෙන එකත් එහෙමයි. දස දාන වස්තුවක්ම දේශනා කරලා තියෙන එකේ අපි ඉතින් තාමත් දෙන්නේ ආහාර විතරයිනේ. ආහාර දිදී, බත් තෙලවලු දිදී අපි කියනවා අපි හොඳ දානපතියෝ කියලා. මම කියන්නේ මෙන්න මේ මේකයි මේ මේ ධර්මදේශනාව මේ පැයක් නෙවෙයි පැය 100ක් කියන්න තරම් වටින ධර්ම මාතෘකාවක් මේ මාතෘකාව මොකද මුළු භාග්‍යවතුන් වහන්සේගේ සමස්ත දේශනාවම අන්තර්ගත වෙලා තිබෙන සම්‍යක් දෘෂ්ටිකත්වේ ඒ නිසා බලන්න අද වෙලා තියෙන මිනිසුන්ට නිවන් දැන් මිනිසු කියනවා අපි මෙච්චර බණ අහනවා මේ ආකාර බණ කියනවා කෝ අපි නිවන් දකින්නේ නැහැ ඉතින් මේ ආකාර බණ කියන එකේ නිවන් දකින්න නම් කියන විදියට වැඩ කරන්න ඕන. කියන විදියට වැඩ කරේ නැතුනොත් පින්නුතුනි නිවන් දකින්න බෑ. අර දැන් මම කියන්නේ හැමදාම ওই උදාහරණයක් ගන්නෙ අපිට පිළිතුරු පත්‍රයකට දෙනවා සැලලිනි සංදේශයේ ප්‍රශ්නයක් අහනවා. සැලලිනි සංදේශ කටෝරයා තුළ පවතිච්ච ස්වභාව సౌందර්ය වර්ණනා කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහපිලාවට අපි ඕකට ගිරා සංදේශෙන් උත්තරයක් දුන්නොත් මොකද වෙන්නේ? ඒම කොච්චර පිටු ගානක් ලියුවත් පිළිතුර අසාර්ථකයිනේ. අද කාලේ මිනිසු කරන්නේ ධර්මයේ කියලා ඔන්න ඕවා. හරියට ධර්ම මාර්ගය අනේව කරන්නේ නේ. අපි මිත්‍යා දෘෂ්ටි ගොඩක් තමයි කරන්නේ. නේ මං කියන්නේ බුදුහාඳුර දේශනා කරලා තියෙන නැකත් වලින් වැඩ කරන්න එපා. බුදුහාඳුර දේශනා කරලා තියෙනවා වෙනත් වූ අන්‍ය ශාස්ත්‍රවරු සරණ යන්න එපා. ඒ වුණාට අපි යන්නේම අන්‍ය ශාස්ත්‍රවරුගේ සරණ. මේ ළමයට මොකක් හරි දෙයක් වුණොත් අපි එත ගිහිල්ලා පූජාවල් තියෙනවනේ. ඊළඟට මේ මේ අර ගහ පූජා මේ ගහ පූජා කියලා ගහ පූජාවල් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටික වැඩ කරගෙන අපි බලාපොරොත්තු වෙන නිවන. කවදාවත් හරියට හරියට බුදුහාඳුන මේ උපමාවෙම දේශනා කරලා තියෙනවා වගේ කොහොමද සූර්යා නැතුව අරුණෝදයක් නැහැ. අරුණෝදය යම් තැනක තියෙනවා නම් එතන සූර්යා තියෙනවා. චතුරාර්ය සත්‍ය යම් තැනක තියෙනවා නම් සම්‍යක් දෘෂ්ටිකත් එතන තියෙනවා. එහෙමනම් ඒ සම්‍යද්දෘෂ්ටිකත්වයේ තමයි තියෙන්නට ඕනේ. එහෙමනම් නැකත් වලින් වැඩ කරන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා නම් අපි නැකත් වලින් වැඩ කරන්න ඕන නැහැ. නැකට අවශ්‍යම නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේවායින් අපි පුළුවන් තරම් අයින් වෙලා මම ඔබට මේ දේශනා කළේ පුළුවන් තරම් සම්‍යද්දෘෂ්ටික මාර්ගයේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඔබට මේ දේශනාව පිළිසරණක් වේවා හොඳට මතක තියාගන්න බුදුහාමුදුරෝ යම් යම් දේශනාවක් කරලා තියෙනවා නම් එයයි සම්‍යක් දෘෂ්ටිය ඒක මාතර මහින්ද හිමියන්ට හිතුණු සත්‍යයක්වත් තවහාමුදුරු කෙනෙකුට හිතුණු සත්‍යයක්වත් නෙවෙයි සත්‍ය එකයි ඒ සත්‍ය තියෙන්නේ ත්‍රිපිටකේ අට කතාවේ අන්න ඒ තැන් වලින් නිවැරදි ආර්ය මාර්ගය තෝරගන්න එතකොට ඔබට මේ ජීවිතේම ඔබ හොයන සසරින් ඈතර වීමේ මාර්ගය හොයාගන්න පුළුවන්. ඒ මාර්ගය හොයාගන්න ඔබට මේ උතුම් දේශනාව උපනිශ්‍රය වේවායි සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මොදීදී ඔබ අප හැම දිනාටම මේ උතුම් වූ දුක්ඛිත සසර ගමනින් ඈතරව උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් අවබෝධ වේවායි අපි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව ප්‍රවත්තු කර්තෘ දේශකයන්න් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්ම දේශනාවේ සංයුක්ත තටයක් හෝ කැසට් පටයක් දැන් ලබා ගන්න හැකි කතා කරන්න 0113071082 දුරකථන අංකයට ඔබත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටී නම් කතා කරන්න ජාතික කුවන්තුලේ ආගමික අංශයට දුරකථන අංකය 0112697140 ඔබට දරුවන් සරණයි